අප මේ දැන් පවත්වා ගන්න ලබන්නේ දහස් මනස්කාර භාවනාවල දේශනා මාලාවක්. අද ප්‍රකාශ කිරීමට තිබෙන්නේ ඡේදෝ කියන කොටස දහස් මනස්කාර භාවනාවට නගන ආකාරයයි. ඡේදෝ කියන එකේ සිංහල අදහස දහදිය කියන එක. අපේ ඇඟේ උඩුහමක් සහ යටිහමක් යා කොටස් දෙකක් තිබෙනවා. මේ යටි සමේ ඡේදජනක ග්‍රන්ථීන් නැත්නම් මේ දහයේ උනන ග්‍රන්ථීන් පිළිදා දෙනවා. සාමාන්‍ය මුල් සිරුර පුරාම 30ක් පමණ මේ ඡේදජනක ග්‍රන්ථීන් ඇති බව සැලකෙනවා. ශරීරයේ කවර ආකාරයකින් හෝ උෂ්ණත්වයකට පත් වුණාට පසුව බාහිර වශයෙන් හෝ වැඩ කිරීම ආදී නිසා අභ්‍යන්තර වශයෙන් ශාරීරික උෂ්ණත්වයේ වැඩි වූවත් පසුව අර ගැටහමේදී වෙන කුජල නාල ප්‍රසාරණය වෙනවා. ඒ තුළින් අධික ලෙස සුද්ධ දාන ධාවනය වෙන්නට පටන් ගන්නවා. මේ අවස්ථාවේදී ශරීරයේ මත පිට සම තුළින් ඒ උෂ්ණත්වය දිහිදෙන්නට පටන් ගන්නවා. මෙන්න මේ ශරීරයේ හැම මත තියෙන මේ උෂ්ණත්වය සිසිල් කිරීම සඳහා ස්වභාවික වශයෙන් අර ශ්‍රේත ජනක ග්‍රන්ථින් තුළින් දහරිය බලනවා. කොම කෝප තුළින් ඒවා එළිය දෙනවා. සම මත පිට ධාරාවට පසුව ඒ සමයේ තුළ සම මත විහිදෙන අධික උෂ්ණ ස්වરૂපය අර දහලිය වාක්‍යී වෙන විට අඩු වෙනවා. ස්වාභාවික වශයෙන් කාර්යයේ සිටින් කිරීම සඳහායි මේ දහලිය කරන්නේ. දහලිය නිපද වෙන්නේ අපගන් ලබන ආකාර පාන තුළින්මයි. විශේෂයෙන්ම දහලිය වල සෝඩියම් ක්ලෝරයිඩ් කියන ලවණ ගතිය බොහෝ දුරට වෙනවා. ඒක අමතරව අප ගන්න ලබන ආහාර වල සමහර අනවශ්‍ය කොටස් මේ දහලිය මගින් ඉවත් වෙනවා. විශේෂයෙන්ම සුළු බඳ වර්ග, සුළු ලුණු වැනි ආහාර, යූරියා වැනි දේවල් මේ දහය තුළින් ඉවත් වෙනවා. ඒකයි දහය ගැන සාමාන්‍යයෙන් දැනගත යුතු කාරණා. මේක අපි භවනාවට දැන් නගමු. භවනාවට වාඩි වෙන සුදුසු පරිදි පහසේ අත්ථේනස්මින් කායේ සේදෝ ආපෝ දාතෝ මෙන්නසරේදේ දහාදිය නම් වූ ආකෝ ධාතු කොටසක් නැත සමාගයේ මුළු සිරුරෙන් දහාදිය ගලන ආකාරය දැන් සිහිපත් කරන්න මුළු සිරුර පුරාම දහාදිය වැගෙන අවස්ථාවලට මේ අයබඳු නී ඇති එවැනි අවස්ථාවන් දැන් සිහිපත් කරන මුළු වැඳෙන්න දැන් දහාදිය විතරනවා වහණය වෙනවා මෙන්න ශරීරේ දහදිය නම් හෝ ආපෝ ධාතු කුද්දසක් නැත මොහෙන් දාගිය වැగిදෙනවා අත් වලින් දාගිය වැగిදෙනවා පපුවෙන් පිටපැත්තෙන් කකුල් වලින් මේ ආදී ශරීරයේ සෑම කොටසකින්ම දාගිය වැగిදෙනවා ආපෝ ධාතු කොටසන් හැද දහාලිය කියා දෙයක් සත්‍ය රසයෙන් නොමැත අප මේ දහලිය දහලිය කියලා කතා කරන්නේ මේ තියෙන ආපෝ ධාතු කොටසක් පමණයි මේක බලන්න එන දහඩියට දහඩිය කියා හෝ ආපෝ ධාතු කොට සංඛ්‍යා හෝ අඳුනාගනු ලබන්නේ අපගේ සංඥාවන් තුලිනි එන සංඥාවන් නාම මාත්‍රයන් පමණි දහඩිය ඒක හඳුනා ගන්න අදහඩිය වශයෙන් ආපෝ දහතු වශයෙන් හඳුනා ගන්න හැඳිනීම. එක් කොටස් දෙකක්. ඒ හැඳිනීම තිබෙන්නේ තමාගේ සිත තුළ වෙන දහඩිය නැමැති ආපෝ දහතු කොටසේ නෙවෙයි. ඒක දකින්නේ. දහඩිය වලට දහඩිය කියන බව දහඩිය දන්නේ නැහැ. ඒකට ආපෝ ධාතු කොටසක් කියලා අපි හඳුනා ගන්න බව දහඩිය දන්නේ නැහැ. අචේතනික වූ ධාතු මාත්‍රයක් පමණයි දහඩිය කියන්නේ. මනවින් නොපිලිස්සෝ මැටි බඳුනකට වතුර පිරෙවුවාට පසු ඒ වතුර බඳුනින් වතුර වහණය වන්නාසේ මේ ශරීරයේ තුළින් මේ දහඩිය දැగిරෙනවා. අර මැටි බඳුන තමා තුළින් දහඩිය නැත්නම් ජලය වහණය වෙන බව දන්නේ නැහැ. ජලය මැටි බඳුන තුළින් එළියට එන බව ජලය දන්නේ නැහැ. එලෙසින්ම මේ ශරීරයේ තිබෙන රෝම කූප නැමැති සිද්ධාවන් තුළින් දහඩිය වැగిරෙන බව රෝම කූප හෝ සමදන්නේ නැහැ. දහඩිය දන්නේ නැහැ සම්මා මේ රෝම කූප තුළින් එළියට නිකුත් වෙන බව. අශේෂික වූ ධාතු මාත්‍රික ක්‍රියාවලියක්. ආයෝනිය සිදුවන කර්තව්‍ය දහරිය දන්නේ නැහැ. තමා ශරීරයේ සිදේ කිරීම සඳහා වහණය වන බව දහරිය කිසිදේම දන්නේ නැහැ. මේ දහඩිය අනිත්‍ය උදාහරණයක්. මේ ජීවිතයේ මේ දක්වා දහඩිය ගලා ඇති සියලුම දහඩිය බිඳු මාස්දී වුණා අනිත්‍යයට ගියා. නැත්නම් ඒ අනිත්‍යයට ගියා වූ වාග්යේ භවණේ වූ ඒ දහඩිය නැමැති ආපෝ ධාතු කොටස බාහිර ආපෝ ධාතු කොටසට පරාවර්තනීය වූවා. දහඩිය අනිත්‍ය ධර්මයක්, නිත්‍ය ධර්මයක් නෙවෙයි. දැන් පා ඇති වෙනවා නම් දහඩියක් ඒ දහඩියක් අනාගතයේදී පහළ වෙනවා නම් ඇති වෙනවා නම් දහඩියක් ඒ සියලුම දහඩියකට අනිත්‍යයට යනවා මේ දහඩිය කොටත් ඒකාන්ත වශයෙන්ම දුක්ඛ ධර්මයක්. දහඩිය හං ගණන්නේ ශාරීරික උෂ්ණත්වයට පත්වීම බඳු දුක්ඛිත අවස්ථාවකට පත් වුණාට පසුව නැත්නම් අධිකතර මානසික ආවේග කාදී දුක්ක් ඇති වූවාට පසුව ඒ දහඩිය ගැනීම නිසා ශරීරයේ දුබද භාවයට පත් වෙනවා. ඒවා සෝදා පවිත්‍ර කිරීම දුකක්. දහණය ගැලීම නිසා ශරීරයේ දහඩිය දෙදෙලේ කුෂ්ඨ වැනි රෝග තත්ත්වයන් උද්ගත වෙනවා ඒකත් දුකක්. ඊටාම අධික ලෙසින් දහඩිය වහණය වූවොත් බොහෝ වෙලා හඳ අවුවේ සිටීමේ අවස්ථාවකදී සමහර විට ශරීරයේ ලරණ කොටස් ඈත් වීම නිසා මස් පිළිපැලීම් කෑම වැනි තත්ත්වයන් ඇතිවන්නට පුළුවන් ඒකත් දුකක්. තාමත් මාධික ලෙසින් දහඩිය වහණය වෙන විදිහට වැඩක නිරත වූහොත් ශරීරයේ තියෙන ජල කොටස් අඩු වීම නිසා විජලනකාරී තත්ත්වයක් dehydration තත්ත්වයක් උද්ගතවන්නට පුළුවන් ඒකත් දුක. ඔය ආකාරයෙන් බැලුවත් මේ දහඩිය දුක්ඛ දුක්ඛ සත්‍යයි. මේ දහඩිය දෙක බලලා කිසිවෙක් කියන්නේ මේ මගේ ආත්මය කියලා මේ මම කියලා. එහෙම කියන්න හැකියකමකුත් නැහැ. මේ දහඩියම නිසා අනාත්ම ධර්මයක් ආත්ම ධර්මයක් වන්නට බෑ. දහඩිය අනිත්‍යයි. ඒක දුක්ඛ ධර්මයක්. ඒක අනාත්ම ධර්මයක්. මේ දහඩිය අලලා අපි දැන් සම්මස්න ක්‍රියෙන් කළා ඒ ඒ සම්මස්න ක්‍රියෙන් පහ කිරීම තුළදී අපේ චිත තුළ පහළ වුණා නාම ධර්ම සිතෙවිලි සංඥා වේදනා විඥාන පහළ වුණා මේ නාම ධර්ම අනිත්‍යයට ගියා දැන් මේ මොහොත වෙනකොට අර කලින් නැති වුණු සෑම සිතෙල්ලක්ම නිරුද්ධ වී ගොස් අමාරයි දැන් මේ සිතෙවිලි නැහැ ඒවා අනිත්‍ය ධර්මයි. ඒ අනිත්‍යයට ගිය සිතිවිලි වලින් තමයි මගේ කියන සංකල්පනාව ජනිත වන්නේ. එවැනි සිතක තුලින්මයි මේ සංකල්පනාව ඇතිවන්නේ. මේ සිත මෙලෙසින් අනිත්‍ය ඥාන විට මමත්වයක් ගිනිහි යනවා. දැන් කලින් තිබුණු සිතිවිලි මම නම් මගේ ආත්මය නම් ඒ සිටියේදී දැන් නිරුද්ධ වී යන විට කලින් තිබුණු ආත්මය නිරුද්ධ වී ගොස්. එම නිසා මේ සිටියේදී වලත් මම කියලා ගැනීමට කිසිවක් හේතුවන්නේ නැහැ. ආත්ම වශයෙන් ගන්නට කිසිවක් ඉතිරිවන්නේ නැහැ. මේ චිත්ත තුළ මෙලෙ චිත්ත සංස්කාර ගැනීම නිසා ඇත්ත වශයෙන්ම කුසල අකුසල සංස්කාර ජනිත වන්නේ ඒ කුසල අකුසල සංස්කාර ජනිත වීම නිසා නැවත නැවත ඉදීම නැවත නැවත දුක පහළ වීමයි සිදුවන්නේ. එම නිසා මේ නාම ධර්මයන්ගේ පහළ වීම ඒකාන්ත වශයෙන්ම දුකක්. දැන් මේ නාම ධර්ම නිත්‍ය වන්නට බෑ අනිත්‍යයි, සැප වන්නට බෑ දුකයි, ආත්ම වන්නට බෑ අනාත්මයි. දැන් මේ නාම රූප කොටස් දෙක සිතින් වෙන් කරන්නට බලන්න. සමාගයේ මුහුණ කොටසින් ඔන්න දහඩිය ගලනවා. ඒ දහඩියත් ඒ මුහුණ සහිත මුළු මුහුණ නැමැති රූප කොටසත් හිත සම්පූර්ණ හිතත් දෙකම රූප කොටස්. ඒක දකින සිත නාම ධර්මයක්. මේ දෙක දෙක වරින් වර දැන් බලන්න. මෙන්න හිත මේ හිතින් නැත්තම් මුහුණ මේ මුහුණින් බලන දහඩිය මේ රූප කොටස් මේවා දකින්නේ මේ වර්තමාන වශයෙන් දකින සිත නාම ධර්මයක්. මෙන්න රූප ධර්මය, මෙන්න නාම ධර්මය. මේ නාම රූප දෙක වෙන වශයෙන් සිතින් වෙන් කරලා බලන්න. දැන් අත් වලින් දහඩිය වැగిරෙනවා මේ දහඩිය සහිත අත් රූප ධර්මය රූප කොටස් ඒක දකින සිට නාම කොටස් ඒ දෙකක් වෙන් කරන්නේ. එලෙසින් මුළු ශරීරේ පුරාම නාම රූප වෙන් කර කර යන්න කිසේ සිට පාදේ දක්වා. අපකේ දෙසින් දහඩිය ගලනවා ඒ දහඩිය සහිත පෞද්ගල ස්තූපය ඒක දැන් හඳුනා ගන්නා ආකාරයක දැනෙන ආකාරය නාමයි. උදර කොටසෙන් දහඩිය වැగిරෙනවා උදර කොටසයිත දහඩිය කොටස් රූපය ඒක දැනෙන ගතිය ඒක හඳුනා ගන්නාට නාමය පාවුලින් දහඩිය වැగిරෙනවා පාදයන් සහිත දහඩිය කොටස් රූපය ඒක දැනෙන ගතිය නාමය දැන් මුළු සිරුර මේකට අල්ලන්නේ මෙන්න මගේ ශරීරය මේ දහ දහගේ සහිත මුළු ශරීරයේම රූප කොටසක් මේක රූප කොටසක් කියලා දැනෙන භාවය දැනෙන හඳුනා ගන්නා ස්වરૂපයේ නාම කොටසක් මේ නාමයේ සහ මේ රූපයේ හැර තව කවුද මේ ශරීර කෝඩුව තුළ සිටින්නේ කියලා දැන ගන්න. රූපයේ දේශ වරක් බලන්න, නාමයේ දේශ තව වරක් බලන්න. නැවත රූපයේ දෙස බලන්න, නැවත නාමයේ දෙස බලන්න. මේක වාරයක්ම මෙඩිසින් කර ඊට පස්ව මේ කොටස් දෙක හැර මෙහි ආත්මීය ස්වરૂපයක් ආත්මයක් මම කියලා ගැනීමට කිසිම ධර්මයක් ශේෂ වෙනවද කියලා බලන්න. ඉතින් ආත්මයක් කියලා හෝ ගැහණියක් ඉන්නේ කියලා හෝ මම කියලා හෝ ගන්නවා නම් ගන්න ඔය කොටස් දෙක පමණයි. මේ කොටස් දෙකම අනිත්‍යද යනවා අර කලින් දැක්වාසේ රූප කොටසත් අනිත්‍යද යනවා නාම කොටසත් අනිත්‍යද යනවා. මොනවද ආත්ම වශයෙන් ගැනීමට ශිෂ්‍යවන්නේ? මේ කොටසම නැවත නැවත කරන්න සමාධි ප්‍රඥා දිනු හතරක් දෙනෙක් සිටිනවා ඒ අය පමණක් මේ මා කියන කොටස ඊළඟට කියන්නේ කරන්න. අපේ 16 වෙනි සූත්‍රය ආශ්‍රයෙන් මේ කොටස ක්‍රියාත්මක කරවන්න. සමාධි ප්‍රඥා දිනු අය පමණයි අනිත් අය නාම රූප වෙන කරලා බල බල වාසය කරන්නේ. සමාධි ප්‍රඥා දිනු අය දැන් බලන්න සමාධියේ හිත කියන කොටස දෙක සිත පිහිටවලා සිත මතන සිත මතම සිතගෙන යන සිත වටේට මේ හිත නැත්නම් දහඩිය කියලා දෙයක්වත් නැහැ මොහොනින් ගලන දහඩිය නැහැ මොහොන කියලා දෙයක් නැත්නම් හිත නැහැ මොහොනක් නැහැ එහෙමනම් දහඩිය කියලා කොටසක් නැහැ මේ නැති බව දෙසට දැන් අවධානය යොමු කරන්න ශුන්‍යතාවයක් දිස්සන්නට ඕන. ඊළඟට අත් දෙකට අවධානය යොමු කරන එක එක අතරින් වශයෙන් අතද හොඳින් සිතින් බලලා අත මත පිටින් සිත ගෙනියන අත නැහැ අත නැහැ අත නැහැ කියලා සම්මස්නය කරනවා. අත නැත්නම් දහඩිය කියලා දෙයක්වත් නැහැ. නැති බව දකින්නේ. අනිත් පැත්තට එලෙසින්ම මේ කරන කරන කොටස් නැතේ යන සිතට ශූන්‍යතාවයකට හිතපත් වෙනවා හරියට පක්කදෙස කලින්සේම සිත පතරවා හැර අප කොටස ශරීරයේ දැන් නැහැ එහෙමනම් දහඩිය තියා කොටසක් ඕ මෙලෙසින් පාදයේ දක්වන මනසිකාර මෙහෙයවන්නේ යමක් නැත්නම් නැති බව දකින්නයි බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් මුළු සිරුරම නැහැ එහෙමනම් ගහලියක් නැහැ. සති සමාධි ප්‍රඥාදී මෙතනකොට දැන් ශරීර නිමිත්ත සිතට නොඇටි යනවා. කිසිත් නැති සිත පවතිනවා. රූපේ තමයි විනිශ්චය. මේ සිත දැන් ඉහළට ඉහළට ඉහළට ගෙන යන භ්‍රම ලෝකේ දක්වා පමණ ඉහළට. ඒ ඉහළටම ගෙන යාට පසුව ඉහළටම ගෙන ගියාට පස්සෙ එයින් පහළ ප්‍රත්‍යයන් සිතින් පසහරින්න. අතින් සිතින් අතහරින්න. දැන් සිත හරස්කතට බලපුවාන. අපේ අභ්‍යවකාශයේ පුරා ආජත ආකාශයේ පුරා සිත දුරවන්නේ. තුන සංකලයෙන් සාන්ත වෙවි යamak දැනෙනවා. හරියට කියනකොට. ඒ නිවිකයේ සිතක් නැවත ඉහළට ගෙන යන හැටිතරම්. එයින් පහළ තත්යන් සිටින් කපා හරිනවා. අප කියන වචන ඇහෙනවා මේ ඇයට දැන් ලෝකයේ කොතනද කියලා ඉන්නේ දන්නේ නැහැ. ලෝකයක් විද්‍යමාන වන්නේ නැහැ මේ සිත තුළ. ඒ සිත තවත් ඉහළට ගෙන යන්න. ඊට පස්ව නැවත කපහරින්න. දෙයින් පහළට යන්න. තවවරක් සීලයට ගෙනියන්න තවවරක් ඒන් පහළ පැත්තෙන් කපා හරින්න. මේ ප්‍රත්‍යයෙන් සිතින් අයින් කරනවා කියලා සිතින් ඒක අමතක දානවා. දැන් ඇති සත්‍ය නිත්‍ය ධර්මයක් නෙවෙයි. දැන් ඇති සත්‍ය නිරුද්ධ වේ යන ධර්මයක් අනිත්‍යයි නිරෝධයට පත් වෙන ධර්මයක්. එදෙන්න අනාත්ම ධර්මයක්. මේ සම්මස්නේ කරන්නේ. මෙහිදී නිවන සිතට අරනවා. සමාධි ප්‍රඥා දියුණු නැති අය අර නාම රූප දෙක වෙන් කර කර දැන් වාසය කරන්නට ඇති. ඒ වෙන විට සමහර අය කෙනෙකුට සමාගේ රූප නිමිත්ත මේ ශරීර නිමිත්ත පිටට නොවැටී යන්නට ඇති. හරියට කළාන. දැන් අහසේ සිට භාවනා බඳපත්යක් උද්ගත වන්න ඕන නැවත කරන්න මුළු ශරීරය පුරාම පිටපතරවා ඇරලා සිතින් ශරීරය වෙන් කරන්නේ. දැන් ඇති වෙන ශූන්‍යතාවේ නාම රූප දෙකක් දැනෙන්න ගන්නවා. මරක් ඒ සිත් බව දෙස බලන්න ඒක දකින්න දැනෙන ගතිය දෙස ඊළඟට බලන්න. නැවතත් සිත් බව දෙස බලන්න නැවතත් දැනෙන ගතිය දෙස බලන්න. මාර්යම් මාර්ගයට මෙලසින් කීප වාරයක් වාරයක් සිදු කරන්නේ. එතන තියෙන රූපය තමයි මේ පිස් බව ආකාශ ධාතුව. එතන තියෙන නාමය තමයි මේ දැනෙන ගතිය නාමස්කන්ධය. මේ නාම රූප දෙක දැන් සිටින් දෙපසට ඇස් කරන්න. මේන් පසු ඇතිවන්නේ ගැඹුරු ශූන්‍යතාවයක් එයක් අනිත්‍යයනාත්මයි කියලා මෙනෙහි කරන, ටිකටම ටිකටම මෙනෙහි කරගෙන යනවා. නිවන ඒ ජීවිතයට අරගෙන වන්නට පුළුවන්. ඊළඟ කොටස භවනාවට නඟනවා. මේවා පසුව අවබෝධයක් සඳහන් කරන්න. එතකොට අපගේ ධර්මය සම්බන්ධ කියලා අවබෝධ වෙයි. දැනනට මේ නැත. ඊළඟ කොටස ශරීරයේ තියෙන මේදෝ, ඡේදෝ, මේදෝ. මේදේ කියන්නේ මේදේ මේදෝ කියන්නේ මේදේ තමයි. සාමාන්‍ය මේදේ ආපෝ ධාතු කොටසක් වූ වාට ශරීරයේ ඝන භාවයට පත් වෙලා ඒක පවතින්නේ. ආපෝදාහතේ ස්වરૂපයේ වැగిරෙන ගතිය නමුත් මේක වැగిරෙන ස්වરૂපයෙන් නෙවෙයි ඝන භාවයට පත්වෙච්ච ස්වરૂපයකින් පවතින. උදාහරණයක් කිව්වොත් අපි හිතමු පොල් තෙල් ටිකක් ගැන යම් කිසි තෙල් වර්ගයක් සීතලට අසු වුණාට පසුව මිදෙනවා. අර වැగిරෙන ගතිය නෑ මිදින ස්වરૂපී. අන්න එලෙසින් මේ ශරීරයේ තියෙන මේක කොටස් වැగిරෙන ආපෝදාහක කොටසක් වූාට පවතින්නේ බොහෝ විට ඝන භාවයටපත් වෙලා ශරීරේ පුරාම පවතින සෑම ශරීරයකම වාගේ මේ නේද කොටස් තිබෙනවා. විශේෂයෙන්ම සමට මතු පිටින් සමට යටින් මස් වලට මතු පිටින් මේ නේද विद्यमान වෙනවා. මේ දැකලා ඇති මේ මස් කඩවල ඒ සතුන්ගේ මස් මතු පිටින් පහ පාටද ඉතා පිළිකොස්සහකට පහ පාටකින් යුතුව ඒ නේද කොටස් ඇති ආකාරය. එලෙසින් තමයි මේ ශරීරයේ මේ නේද කොටස් පවතින්නේ. විශේෂයෙන්ම මහත් අයගේ මේ දේ වැඩි. ඔය උදරයේ හැම ලොකු අයගේ මේ දේ අප දැකලා තියෙනවා. අඟල් දෙක තුන ඝනකමට තිබෙනවා. ඒ නිමේ කපන අවස්ථාවලදී අප දැකලා තියෙනවා. සමහරවිට ඒ ඝනකම මේ දෙකට මේ දෙකක්ේ අඟල් දෙක තුනක් වම වෙනවා. මහත් අයගේ. පපුව විවෘත කළාට පස්සේ පපුවේ තියෙනවම හැම ගැළුව ගමන්න ඔය යට කටුවල් රෝඩින් මේ දෙකට දෙස්සන්. මොන හේරුර පුරාම මෙලෙසින් මේ සමතය තුළින් මේ දේ තිබෙනවා කිස්සයි දේ සාදු එකම නැගෙනස. මේ නීදය ශරීරයේ ශක්තිය ගබඩා කරන ධාතු කොටසක්. ශරීරයේ ශක්තිය ගබඩා කර සම්බන්ධ ධාතු කොටසක්. අප ගන්න ලබන නීද ජනක ආහාර ඔය කිරි, බිත්තර, බටර් වැනි ආහාර වල අධික වශයෙන් මේ නීද කොටස් තිබෙනවා. ඒවා ශරීරයට පුරා ගන්නවා. ඒවා ශරීරයේ තැන්පත් වෙනවා. ශරීරයේ ක්‍රියාශීලී වන විට ක්‍රියාත්මක කරන විට මේ මේක කොටස් අඩු වෙනවා. දියවි යනවා. උරා ගන්නා මේක කොටස් වැඩි නම් දිය වෙන මේක කොටස් අඩු නම් ඒ මේ දේ තව තවත් තව තවත් වැඩි දියුණු වෙනවා. ඒක තේරෙනවා. ඇත්ත වශයෙන්ම මම කියලා හෝ ආත්ම වශයෙන් හෝ මෙහෙණියක් මිනිහෙක් වශයෙන් හෝ ගන්න ලබන මේ ශරීර කෝඩේ මේ හැමින් යට තියෙන මේ කොටස් දෙක මනරින් අවධානයකින් යුතුව බලන්නට පුළුවන් නම් මේකේ මොකක්ද මම ආත්ම ගැහෙන මිනිසුන් වශයෙන් ගන්නට තිබෙන්නේ කියලා අවබෝධයක් ඇති වෙනවා. එම නිසා මේ ශරීරයේ මත පිට හැමේ පිට ශරීරයේ ඇතුළට ඇතුළට දැන් කාවදී යන ආකාරයෙන් සම්මස්නය කිරීම කුහි කරන්නට අප මේ යන්නේ. අත්තේ මේ දෝ ආපෝ දහසෝ ඒ දෙක අධ්‍යයනය කරන්නේ. මම ශරීරයේ නේදය නම් වූ ආපෝ ධාතු කොටසක් ඇත ආපෝ ධාතු කොටසක් හැර නේදය කියා සත්‍ය වශයෙන් දෙයක් නොමැත නේද කොටස් වලට නේද යැයි කියන්නේ අපගේ සංඥාවන් තුළෙනි ඒවා ආපෝ ධාතු කොටස් වශයෙන් හඳුනා ගන්නු ලබන්නේද සංඥාවන් මයිනේ එනේ දේ මේ දේ රූප කොටසක් ඒ මේ දේ වශයෙන් වූ ආපෝ ධාතු වශයෙන් හඳුනා ගන්න සංඥාව නාම කොටසක් මේ දෙක දෙකක් බව අවබෝධ කරගන්න මේ දේ දිහා බලන්න මේ දේ කියා හඳුනා ගන්න හඳුනීම දෙස ඊළඟට බලන්න මේ නියත කොටස් නිත්‍ය ධර්ම නෙවෙයි නිරන්තරයෙන්ම ජීවි ජීවි යන රූප කොටස් ඒවා අනිත්‍යයි. මේ දේ සැප ධර්මයක් නෙවෙයි දුක්ඛ ධර්මයක්. විශේෂයෙන්ම ඔය මේද කොටස් වෙනේ ඒ ධාතු කොටස් ශරීරයේ රුධිර නාලකව දිරවුවාට පස්සෙ රුධිර නාල කුඩා වෙන්නටත් පුළුවන්. අදවතර ගලන කුඩු දිරනාලයට සිංහ උදා වුණොත් එහෙම හදවතේ රෝග පවා ඇතිවන්නට පුළුවන්. සාමාන්‍යයෙන් මේවට කොලෙස්ටරෝල් කියලා භාවිත කරනවා. තෙල්වල සහ මේවල තියෙන සමීප සම්බන්ධතාවය. කොලෙස්ටරෝල් වල තියෙනවා ඒ සමීප සම්බන්ධතාවය. මේ මේකේ තුලින් ශරීරයේම රෝග ඇති කරගන්න දෙන්නට පුළුවන්. මේ නිසා මේක මේ කොටස් සැපක් නෙවෙයි දුකක්. අධික වශයෙන් මේ දේ සත්ව වශයෙන් බැඳුනාට පසු ශරීරයේ නිසි පරිදි හසුරවන්නට බෑ. නැමෙන්නට අතපය හසුරවන්නට එහෙම අපහසු වෙනවා. එම නිසාත් ඒක දුකක්. දැන් ශරීරයේ මතු පිට සමයේ සිට ඇතුළට පාවැඩි යන ආකාරයෙන් සෑම ධාතු කොටසක්ම ධාතු කොටසක් වශයෙන්ම දකින්න. ශරීරයේ මතු පිටින් සම්මති දෙනවා සම පඨවි ධාතු කොටසක් මේ සම පඨවි ධාතු කොටසක් මේ සම පඨවි ධාතු කොටසක් ඒ ආකෝතේ ජෝවාය කියන අපි ප්‍රධාන කොටසයි මේදී ගණන් ගන්න. සමඩයකින් මස් වලට මස් පිටින් මේ දේ තේනවා මෙන්න මේ කොටස් ආකෝ ධාතු කොටසක්. ඒ පිහිට ඇත්තේ ආපෝ ධාතු කොටසක් වූ මේ දේ පිහිට ඇත්තේ මස් මත බොහෝ අවස්ථාවලදී ඒ මස් කියන්නේ පඨවි ධාතු කොටසක්. මේ තුළින් නහර ගමන් කරනවා නහර දිවෙනවා ඒ නහර පඨවි ධාතු කොටසක්. නහර තුළ මේ ධාවනය වෙනවා මේ ආපෝ ධාතු කොටසක්. මේ මස් වලට යටින් ඇටකට පිටවත් නෑ මස් වටේට ඇටකට පිටවත් දෙනවා මස් මැදි මේ ඇටකටු හතරේ ධාතුකට සා මේ විදිහට ශරීරයේ ඇතුළත ඇතුළත මනස්කාරයෙන් හෙවන උදාහරණයක් පපුවදස ගන්න පපුවේ හැම කටේ ධාතුකට සා ඒ එක්කම තියෙන්නේ මේ දේ නැමැති ආපෝ ධාතු කොටස ඊට පසුව ඉල ඇට කියන පපුවේ පෙදෙතිය දෙන ඇට පපුව ඒ වටේට තියෙන මාස් ඔක්කොම පටලේ ධාතු කොටස් ඊට යටින් තියෙනවා පෙනහැලි හදවත් වකුගඩු මේ ඔක්කොම පටලේ ධාතු කොටස් ඒවා තුලින් සිවුම් හෝ විශාල වූ විශාල වූ හෝ සුදිර නාල ගමන් කරනවා ඒ සුදිර නාල පටලේ ධාතු කොටස් ඒවා තුළින් මේ ධාවනය වෙනා ඒවා ආපෝ ධාතු කොටස් මේ ඈ තියෙන සෙම ආදී කොටස් ඔක්කොම ආපෝ ධාතු කොටස් මේ විදිහට ශරීරයේ මතු පිටේට අනිත් පැත්තට ගමන් කරන විට අපට හසුවන්නේ කුමක්ද ආත්මයක් හසුවනවාද ගැහණී පුරුෂයෙක් හසුවනවාද එහෙම නැත්නම් අපට හමුවන්නේ මේ ධාතු කොටස් පමණක්ද ඒක දකින්න හිතේ සිට පාදයේ දක්වා හෝ ශරීරයේ ඉදිරිපස විද පසුපස දක්වා හෝ මානසිකාරයේ මෙහෙව මෙහෙවා බලන්න ඒ බලන විට පැහැදිලි පැහැදිලිවම මේ ශරීරයේ සම්පූර්ණයෙන්ම නිර්මිත වී ඇත්තේ මේ කියපු ධාතු කොටස් අතරින් නේද කියලා. දැන් ওই මස් කඩේක තියෙන මස් කෑල්ලක් අරගෙන ඒකේ තියෙන මේන කොටස් අරගෙන නැත්නම් මේ මස් පට්ටක තියෙන ඇට කටුවක් ඇට කෑල්ලක් අරගෙන ඒක සතෙක් සතෙක් කියලා කියන්නද බෑ. මේ ශරීරයේ තියෙන ඔය වගේම තියෙන ධාතු කොටස් මේ තියෙන ඇට කටුවක් අරගෙන මස් ටිකක් නහර ටිකක් ලේ ටිකක් අරගෙන ඒ තියෙන මේ දේ වැනි කොටසක් අරගෙන මේකේ සත්‍යයක් සිදෙනවා සත්‍යයක් සිදෙනවා කියලා කියනවනම් ඒක අවිද්‍යාව මුලාව. විශේෂිත පහළ සත්‍යඥයන්ද මේ 19 19 මන්තිකාරයේ මෙහෙවන්න එස් කියන්නේ පටවි ධාතු කොටසක්. එස් නැදී ඇති සම පටවි ධාතු කොටසක්. සමින්නට ඇති හිස් කබල තනිකර පටේ ධාතු කොටසක්. ඒට යටින් ඇති මොළය පටේ ධාතු කොටසක්. දත් පටේ ධාතු කොටසක්. මේ හිසේ තියෙන සියලුම නහර පටේ ධාතු කොටස් එහි තියෙන ලේ ආපෝ ධාතු කොටස් එහි තියෙන සෙම ආදී සෙසු ලැබෙන ස්වરૂපයන් සියල්ලම ආපෝ ධාතු කොටස් සම්බුළු වෙන්නේ සතු වෙන්නේ කෙල වෙන්නේ සෑම දෙයක්ම ආපෝ ධාතු කොටසක් මේ කිසිය තියෙන මේ එකිනෙක කොටසක් අපි වෙන් කරන බලන්න දැන් කෙස් නැමැති පටවේ ධාතු කොටස ගලවා පැත්තකින් තබනවා. බොරු කොණ්ඩයක් ගලවා පැත්තකින් තබනවාසේ. හැම නැමැති පටවේ ධාතු කොටසක් ගලවා අයින් කරන මුළු හැම මුළු හිසෙම පාවා. කෙස් කබල ඒ ඇටකටු පටවේ ධාතු කොටස තවත් පස්සෙන් තබනවා. සිතින් මොනේ නැමැති පටවේ ධාතු කොටසත් අයින් කරනවා. එහි තියෙන නහරත් පැත්තකට ගලවා දාන ඒ පටවි ධාතු කොටස්. ඒ කියන ආපෝ කොටස වලේ වැනි ආපෝ ධාතු කොටස අයින් කරන පැත්තකට ආපෝ ධාතු කොටස් වශයෙන් සිතන. මේ ඔක්කොම පැත්තකට වෙනසලොත් මේ හිසක් කියලා දෙයක් සත්‍ය වශයෙන් විද්‍යමාන වෙනවා. අපි මේවට කෙස්ය, සම්ය, මස්ය, ඇටය, නහරය මේ ඔක්කොම අපේ සිතින් ඇති කරගන්න සංඥාවල් පමණයි. අන් කිසිවක් නෙවෙයි. කෙස්ලකට කෙස් කියලා අපි සිතින් අලවනවා සංඥාවක්. කෙස් කබලේ කියලා තවත් සංඥාවක් අලවනවා. සම කියලා තවත් සංඥාවකින් හඳුනා ගන්නවා. මේ ආකාරයේ සංඥා ස්කන්ධයක් මෙතන පවතිනවා. ඒක දකින්න. මේ ටික කොහොම මේ කෙස්ලොම් ආදී වශයෙන් දැන් සම්මස්නේ කරනකොට උපේක්ෂාසහගත නැදහත් වේදනාවක් ඇති වුණා. සැප දුක නැති. ඒක වේදනා ස්කන්ධයක්. ඒකත් දකින්න. මේවා සම්මාස්තනය කරනකොට මනසින් සිටිවිලි ගලාගෙන ගියා. ඒවා සංස්කාර ස්කන්ධය. මේවා සම්මස්නය කරන විට විශේෂයෙන්ම මනෝ විඥානය කියන සිත පහළ වෙනවා. මනසින් පහළ වෙන සිටිවිලි ඒ ඔක්කොම විඥාන ස්කන්ධය. කලින් කියපු කෙස්ලොම්නිය දෙස් සම නහර අටකට වාදී රූපස්කන්ධ මේ පහ ස්කන්ධ පහ හිසේ තියෙන ස්කන්ධ පහ වෙනකල දැන් වෙන කරන්න බලන්න කෙස් සම අටකට ඉස්කට දස් මොලය නහර ඒවැය අපේ තියෙන මේ කෙල සතු පඳුළු මේවා හිතේ තියෙන දේවල් මේ ඔක්කොම රූපස්කන්ධය කියලා අරගෙන මේ රූපස්කන්ධය දැනගත්තා වූ හඳුනාගත්තා වූ හැඟීම මෙන්න මේ කියන සංඥාස්කන්ධයයි කියන්නේ. මේ සංඥාව දෙස බලලා ඒක කරන්න ඕනේ. සංඥා ස්කන්ධය, පංචස්කන්ධය කියනවා පවතිනවා නැති වෙනවා. මේ හිස නැමැති කොටස හඳුනාගත් සංඥාව ඇති වෙනකොටම සුළු වේදනාවක්, සියුම් උපේක්ෂා වේදනාවක් ඇති වුණ ඒක වේදනා ස්කන්ධය. ඒකත් දෙස බලලා කරනවා සිටින්. දැන් මේ සිත තුළින් ගලාගෙන ගිය සිතිවිලි රාශියක්. අපි මේවා කෙස්ලොම් වශයෙන් හඳුනාගත්තා. මේවා නොඑක ආකාරයෙන් අනිත්‍ය වශයෙන් විමසුවා. මේ සෑම සිතිවිල්ලම සංස්කාර ස්කන්ධය. සිත තුළින් ගලා ගිය සංස්කාර මාත්‍ර පමණයි. ඇති වුණා, නැති වුණා. ස්නේහයක් පමණක් ඇතුණා. එතනයි. මේ ආකාරෝ සියලුම විඥානවල ඇති වී නැති වී ගියා. මොනවද සිසවන්නේ මේ ස්කන්ධ පහ හරියට වෙන් කළා නම් හිත ශූන්‍යතාවයටපත් වෙනවා. මේ ශූන්‍යතාවයත් අනිත්‍ය වූ ධර්මයක්, අනාත්ම වූ ධර්මයක්. මම කියාවෝ ආත්ම වශයෙන් ගැනීමට තියෙන ශූන්‍ය භාවය පමණයි. ඒ ශූන්‍ය භාවය නිරන්තරයෙන් නොපවතින නිසා අනිත්‍යයි, ඒ ශූන්‍යතාවය මම නම් මගේ නම් මේක නිරුද්ධ වී යනකොට මම බවක් නැති වී යනවා. එබැවින් මේක අනාත්මයි. මම කියා ගන්නට මොනවද සිතවන්නේ? කිසිත් නැහැ. ඒ කිසිත් නැති බවක් අනිත්‍ය වූ අනාත්ම වූ ධර්මයක්. මෙන්න මේ ආකාරයට ශරීරයේ කිස්සල පටන් පාදාන්තය දක්වා ඉහළ සිට පහළ සිට ඉහළට හෝ ඉහළ සිට පහළට නැත්නම් මතු පිට සිට අනිත් පස දක්වා මානසිකාරයේ මෙහෙවාගෙන මෙහෙවාගෙන යන සෑම ධාතු කොටසම ධාතු කොටසක් වශයෙන් අවබෝධ කරගන්න. එසේ අවබෝධ කරගෙන ඒ ධාතු කොටස් වෙන් කරන රූපස්කන්ධය වශයෙන් ඒවා දකින්න හැඳින්වීම සංඥා සංඥා ස්කන්ධය වශයෙන් උත් ඒහා පහළ වෙන ඒහා සම්බන්ධ වී ඇතිවන සියලුම සිතිවිලි සංස්කාර ස්කන්ධාදී වශයෙන් ඒවා දැකලා වෙන් කරන්න මුළු රූපස්කන්ධයම මුළු වේදනා ස්කන්ධයම මුළු සංඥා ස්කන්ධයම මුළු සංස්කාර ස්කන්ධයම මුළු විඥාන ස්කන්ධයම අපි හිත විතරයි ඉස්සරලා කලේ දැන් මුළු රූප ගොඩම අඳලා කරන්නේ මුලැන්ගේම හැම දෙස බලන්න මෙන්න හැම පටවේ ධාතුව ඒ කියතින් දිස් වෙන මුළු ඇඟ පුරාම ඇති මේද තත්ත්ව මෙන්න ආපෝ ධාතු කොටසක් මුළු ඇඟේම තියෙන හැම දෙයකින් තියෙන මේ දෙයට යටින් තියෙන මස් පටවේ ධාතු කොටසක් මුළු ඇට සැකින්දම විශේෂිත පාදයේ දක්වා ඇති මුළු ඇට සැකින්දම පටවේ ධාතු කොටසක් හැම ඇටකඩ වලට යටින් ඇති මේ පෙනහැලි පතරේ ධාතු හදවත් පතරේ ධාතු වකුගඩු පතරේ ධාතු අක්මාව පතරේ ධාතු කුඩා බඩල් මහ බඩල් පතරේ ධාතු මොලේ පතරේ ධාතු මුළු ශරීරයේම ඇතුළත දැන් බලන්න ශරීරයේ පුරාම දිව යන අන්නහර මේ සියල්ලම පටවි ධාතු ශරීරයේ පුරාම දිව යන ලී ඒ ධාවණය වෙන රුධිරයේ ආපෝ ධාතු ශරීරයෙන් දැකිරෙනවා අපි ගත්ත මේ දේව ඒ වගේම දහඩිය කුණු කෙල අඳුළු සොටු මෝත්‍රා මේ වැගිරෙන කොටස් සියල්ලම ආපෝ ධාතු කොටස් මේක තමයි රූපස්කන්ධය මේ විශේෂ කොටසක් පැතකට පසකට වෙන් කළා නම් මේ රූප පොළේ තියෙන මේ දැන් දිස්සන අඩි පහක් හයක් උසට තියෙන මේ රූපයේ දිස්සනාද මේ ආකාරයෙන් දැනෙනවා මේ රූපය නිර්මිත වී ඇත්තේ ඒකාන්ත වශයෙන්ම මේ පඨවි වලින් ආපෝ වලින් තේජෝ වලින් වායෝ වලින් කියන අවබෝධයේ සිට තුලින් ඇතිවන්නට උනා පොත්වල කියන සංඥාවලින් ඒක ඇති කරගෙන බෑ කවදාවත් නිවන අවබෝධ කරන්නට අද විසින් දකින්නේ. මේ ධාතු කොටස් තමයි රූපස්කන්ධය. මේවා හඳුනාගත් හැඳින්වීම සංඥාස්කන්ධය මේ හා ජනිත වූ සියලුම සිටිවිලි සංස්කාරස්කන්ධ මේ හා පහළ වූ විඥාන දැනීම විඥානස්කන්ධය මේ හා පහළ වූ සියලුම උපේක්ෂාවේ වේදනාව වේදනාස්කන්ධය මේ ස්කන්ධ පංචකය මුළු සිරුරට පැතිරී ඇති ස්කන්ධ පංචකයම දැන් දැන් කරන්න පුළුවන් වෙන්න ඕනේ සිතින්. රූපස්කන්ධයේ සිතින් පැත්තකට දානවා. වේදනා ස්කන්ධයේ තවත් පැත්තකට සංඥා සංඛාර විඥාන කියන සිත ස්කන්ධ ත්‍රය තවත් තුන් පැත්තකට සිතින් ඇඩ් කරනවා. හරියට කළොත් ගැඹුරු ශූන්‍යතාවයකට නිරාය නොරගාම සිතපත් වෙනවා. මේ ශූන්‍යතාවයක් තිබෙනවා ඒ දැනෙන ගතියක් තිබෙනවා මේ ඒකමයි. මේ ශූන්‍යතාවයක් අනිත්‍ය ධර්මයක් අනාත්ම ධර්මයක් නිත්‍ය ධර්මයක් නෙවෙයි ආත්ම ධර්මයක් නෙවෙයි. නැවත නැවත සම්මස්නය කරන්න එතකොට තව ශූන්‍යතාවයක් ඇති වෙනවා. මේ විදිහට ඉදිරියට ඉදිරියට එන එන ධර්ම අනිත්‍ය අනාත්ම වශයෙන් මෙනෙහි කරමින් යන්න අද දවස පුරා පුළුවන් තරම් හැකිතරම් හොඳට මේ දක්වා කියා ඇති දහස මනස්කාර භාවනා කොටස් ප්‍රගුණ කරන්න අද මේ විශේෂයෙන් මේ කොටස් අල්ලා කරපු දහස මනස්කාර භාවනාව තුළින් ඒ කාන්තයෙන්ම සාර්ථක ප්‍රතිඵල ගන්නට පුළුවන් හරියට කරනවා නම් ඉතේ කටයුතු කිරීම තුළින් මේ ආයතනයේ පංචස්කන්ධයේ පංචස්කන්ධයේ වෙන් කරලා වෙන් කරලා අවබෝධ කරගෙන නාම රූප දෙක වෙන් කරලා වෙන් කරලා අවබෝධ කරගෙන මේ පංචස්කන්ධයේ නාමස්කන්ධයේ අනිත්‍ය භාවය සහ අනාත්ම භාවයත් නාමස්කන්ධයෙන් එන රූප නාම රූප දෙකේම අනිත්‍ය භාවයත් අනාත්ම භාවයත් අවබෝධ වෙන. ඒන් පසු ඇතිවන ශූන්‍යතාවයේ අධ්‍යයන ඒ ශූන්‍යතාවය අනිත්‍ය අනාත්ම වශයෙන් සම්මස්නය කරලා චේත සංස්කාර විරහිත නිවනින් පිටට නිවන පිටපත් කරගෙන බලාපොරොත්තු පරිදි නිවනින් සැනසීමට වාසනාව සත්‍ය උදා වේවා කියන ප්‍රාර්ථනා කරමින් අපි මේ දේශනාව නිම කරන්න නම් මේ සතා විනාඩි දෙකක් පමණයි තියෙන්නේ තව විනාඩි දෙකකින් විදුලිය දිරහිත වෙනවා 11 වෙනකම්. සෑම දිනකටම නිවන් සොයන අත්පත් වේවා සෑම දිනකටම භාවනාවේ නිරත වන්න.